නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද নমස්කාර වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ එකතුව සිටින්නේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපිට අනුකම්පාවෙන් වදාළ ධර්මය ශ්‍රවණය කිරීම පිණිස දිවසින්දුට දෙව්ලොව සැප සදහම් වැඩසටහන අද ඔබට ශ්‍රද්ධා රූපවාහිනියනොත් ලක්විරු ගුවන් විදුලියනොත් විකාශනය කරවන්නට දායකත්වයේ දරන්නේ කොරියාවේ සිටින පින්වත් සම්පත් නිහල් මහත්මයා සහ නිරෝෂා සඳමාලි මහත්මිය විසින් තමන්ගේ පියාණන් වන ආර්යසේන පියාණන්ටත් කුසුමාවති මෑණියන්ටත් එවැගේම ධනසේන පියාණන්ටත් අනුලාවති මෑණියන්ටත් සිත ප්‍රාර්ථනා කරන්නටත් කොරෝනා වසංගතය ලෝකයෙන් දුරු වීම පිණිස සිත ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දරුවන් බොහෝ පින්දහම් රැස් කරගන්නවා මේ ධර්ම දානය සිද්ධ කරලා. ලෝක සත්වයාට ධර්මීය අහන්න සලස්වන පින සුළුපටු පිනක් නෙවෙයි. ඉතින් ඒ නිසා තමන්ගේ ජීවිතේට ධර්ම දාණයෙන් අප්‍රමාණ පින් රැස් කරගන්නට අද දවසේ සැලසෙන මේ අවස්ථාව ගැන හිතලා අප්‍රමාණ සතුටටපත් වෙන්න. ඉතින් පින්වත්නි අපි මීට කලින් දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහනේදී මහා කශ්‍යප මහරහතන් වහන්සේට කැඳ පූජා කරපු ආච්චියම කෙනෙක් කතා ගැන කතා කළා. තැනක තියෙනවා දංකුඩ කියලා තැනක තියෙනවා කැඳක් වගේ දෙයක් ඒක කියලා. ඉතින් කොහොම හරි මහා කශ්‍යප මහරහතන් වහන්සේට ඒ කළ පූජාවේ ආනිසංසයෙන් පුදුමේ කියන්නේ ඈ ඉපදුනේ නිම්මාන රතේනේ. ජීවිත තුනකට කලින් අම්මා වෙලා හිටපෝ. ඉතින් බලන්න සත්පුරුෂයෙක්ගේ අම්මා කෙනෙක් වෙලා ජීවිත ගණනාවකට හරි කලින් ඉපදිලා සිටීමේ ආනිසංසය දිහා බලන්න. කොහොම හරි මහා කශ්‍යප මහරහතන් වහන්සේ අම්මට වැඩි බණක් ඇහිලා කේ සිව් රැකිල්ලක් ඒ මොනවත් කරගන්න අවස්ථාවක් නැහැ. නමුත් කැඳ ටිකක් පූජා කරගන්න අවස්ථාව සලසලා දුන්නා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ. නිම්මාන රති දෙව්ලොව ඉපදුනා. මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ස්වභාවයෙන්ම බොහෝ දිනාට පිම්පුරවන උත්මේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ පරම විරාගී භවින් යුක්තයි. සාමාන්‍ය මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහ විලාසය පවා අන් අයට විරාගය ඇති කරනවා කියනවා. දැන් ඔය ඉස්සර ඉඳලා තියෙන එක මානවකේ ඒ මානවකයා දවසක් ගෙදරක වැඩ කරගෙන ඉඳලා රාග හිතවිල්ලක් ඇති වෙලා. ඉතින් මෙයා රාගෙන් ගිනිගෙන දැවි දැවි රාග සිතවිල්ලෙන් ඉන්නකොට එයා දැකලා මේ පාරේ මහා කස්සප මහරහතන් වහන්සේ වඩිනවා. ඒ දුටුව ගමම්ම ගින්දරකට වතුර ටිකක් දානවා වගේ අර රාග හිත නැති වෙලා. ඉතින් එයා ඒ ඒ සතුටට ඒ ප්‍රීතියට පුදුම විදියට හිත පැහැදිලා. ඊට පස්සේ එදායින් පස්සේ මේ රාග සිතවිල්ලක් ආවොත් මහා කස්සප මහරහතන් වහන්සේ සිහි කරපු සැනින් රාග සිතවිල්ල නැති වෙනවා කියනවා. ඉතින් එයා මහා කස්සප මහරහතන් වහන්සේට පැහැදුන සිතින් දෙව්ලෝ ඉපදිලා අනිත් දෙවරු ධර්මය අහනවා මේ දෙවියන් ධර්මය අහනවා මේ දෙවියන්ට හිතෙන්නේ නැහැ කියනවා මේ මේ අර මාර්ගඵල දියුණු කර ගන්න හේතුව එච්චර මහා කශ්‍යප මහ රහතන් වහන්සේට හිත බැඳිලා කියනවා. එයා යම් දවසක මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහයේ ගුරුපා කන්දි තිබෙනවනේ. ඒ මහා කශ්‍යප මහ රහතන් වහන්සේගේ දේහය මෛත්‍රී සම්මා සම්බුදුරජාන් වහන්සේ ඉදිරියේ දැවි යන දවස දකිනකල් ඔහුට නිවනක් ගැන හිතන්න අමාරුයි කියනවා. ඒ දක්වාම හැබැයි මේ බුද්ධාන්තරයක් ඒ දිව්‍ය රාජ්‍යයට ආවශ තියනවා කියනවා. එච්චර මහා කස්සප මහරහතන් වහන්සේගේ අద్භූත ජීවිතේ ආනුභව සම්පන්න ජීවිතේ. ඉතින් ඒ නිසා මහා කස්සප මහරහතන් වහන්සේට කැඳ වතුරක් පූජා කරපු ආනුභාවය මහා කස්සප මහරහතන් වහන්සේගේ ඒ ආච්චි අම්මා කලින් ජීවිත තුනකට කලින් අම්මා නිම්මාන රතිය උපද්දන්න තරම් මහා අනුභව සම්පන්න පිනක් වුණා. ඉතින් පින්වතුනි කැඳ පූජා කිරීමේ ආනිසංස තියෙනවා. ඒ එකක් තමයි කැඳ දෙනවා කියන්නේ ආයු වර්ණ සැප බල පටිභාන ශක්තිය. සාමාන්‍ය කැඳ බොන කැඳක් බොන කෙනෙකුට කල්පනා කරන්න හැකියාව වැඩි වෙනවා කියනවා. පටිභාන කියන්නේ ඒකයි. කල්පනා කිරීමේ හැකියාව වැඩි වෙනවා කියනවා කැඳ බීමේ. අපි සාමාන්‍යයෙන් අද කියන්නේ මොකක්වත් පණක් නැති විනිහට අහනවා උඹ කැඳ බිව්වද කියලා. ඒ වුණාට ඒක හරි වාක්‍යයක් නෙවෙයි. කැඳබීමේ ආනිසංශයක් විදිහට කල්පනාව ඇති වෙනවා. ඊට පස්සේ කැඳ බිව්වට පස්සේ බඩගින්න නැති වෙනවා. පිපාසය නැති වෙනවා. ඊළඟට තමයි කැඳ වලින් අර සෙමයි පිතයි නිසා බඩේ ඇතුලේ ආහාර වල ඕජාව ඇඟට උරන්නේ ඉතින් කැඳ බිව්වට පස්සේ ඒ සෙමයි පිතයි ආහාරයට මික්ස් වෙලා අර ආහාරයේ ශරීරයට ඕජාව උරන්නේ නැති ගතිය වැළකෙනවා. ඊළඟට හොඳට බඩ සුද්ධ වෙනවා. ඊළඟට තමයි හොඳට ආහාර දිරවනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා කැඳවල ඔය ආනිසංස 10 තියෙනවා. ඉතින් ඒ කැඳ පූජා කරන කෙනාටත් ආයු වර්ණ සැප බල පරිභාන ඊළඟට බඩගින්න පිපාස ඉක්මනට සංසිඳෙන පින සැලසෙනවා. ආහාර හොඳට දිරවන පින සැලසෙනවා. ඒ නිසා ඔන්න කැඳ පූජාව එවැනි ආනිසංස තියෙනවා. ඔය ආනිසංස දැනගෙන තමයි අපගේ විසාකා මහෝපාසිකාව බුදුරජාන් වහන්සේගෙන් කැඳ පූජා කරන්න අවසර ඉල්ලුවේ ඒ නිසා. ඉතින් ඒ නිසා බලන්න මේ කැඳ සිඟිත්තක් පූජා කළා නිම්මාන රතී ඉපදුනානේ. එතකොට මේ පින කියන එක සුළු දෙයක් නෙමෙයි. අප්පන් දෙන්නම් බහුම් හෝති. පොඩ්ඩක් පූජා කළත් විපාකයේ සුළුපටු නැහැ. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා පින්වත්නි අද දවසේත් අපි අපූරු විස්තරයක් ඉගෙන ගන්නේ මේ විමානවත් වෙනම චණ්ඩාලි විමානය. චණ්ඩාලි කියන්නේ සැඩොලියක් ඈ. මේ සැඩොලිය රජගහනුවර හිටියේ. ඒ රජගහනුවර හිටපු ඈ රජගහනුවර හරියට තියෙනවා කුල බේදේ. හම්මෝ අදටත් තියෙනවා. එතකොට චණ්ඩාල කුලේ කෙනාට කිසි කෙනෙක් ගරු කිරිල්ලක් නැහැ. පාරේ අයිනට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ උදෑසන අවදි වෙලා මහා කරුණා සමාපත්තියෙන් ලෝකයේ දේශ බලද්දී බුදු කරුණාවට බුදු නෙතට මේ ආච්චියම උපෙනුණා. උන්ද පින් කරපු කෙනෙක් නෙවෙයි. කය බිඳලා මරණින් මත්තේ නිරේ උපදින්න උපදින්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේගේ කරුණාවට උතුම් බුදු ඇසට පේනවා පින්වත්නි අද දවසේ කවුද මැරෙන්නේ? ඒ මැරෙන කෙනා ගිහිල්ලා කොහෙද උපදින්නේ? ඒ කෙනාට මොකද්ද තියෙන හැකියාව? දන් දෙන්න හැකියාවක්ද? වඳින්න හැකියාවක්ද? බණහන්න හැකියාවක්ද? මාර්ගඵල ලබන්න හැකියාවක්ද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයාට නම් ලොකු දෙයක් කරගන්න බෑ. හැබැයි මෙයාට වන්දනා කරන්න පින තියෙනවා. හැබැයි වන්දනා කරන්න තනියෙන් බෑ. මෙයාට කවුරු හරි කියන්න ඕන. දැන් බලන්න පින්වතුනි මේ ලෝකේ මිනිස්සු ඔක්කොම අතේ ඇඟිලි වුණත් එක වගේ නෑනේ. එක ගෙදරක වුණත් පස් දෙනෙක් හිටියොත් පස් දෙනා පස් විදිහක්. ඔක්කොටම එක හැකියාව නෑ මේක සංස්කාරයක් පින්වත්නි. ඉතින් මේ බලන්න බුදුරජාණන් වහන්සේ දැක්ක මෙයාට වඳින්නත් පින මේ වැඳ ගන්න පින පුළුවන්. හැබැයි ඒත් කවුරු හරි කියන්න ඕන. ඉතින් ඒ නිසා මුගලන් මහරහතන් වහන්සේ සමග මේ මාවතට වැඩියා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ මාවතට වැඩිලා අර දැන් සැඩුලිය එයා අද මැරෙනවා. ඒ මාවතේ බුදුරජාණන් වහන්සේ වඩින මාවතේ ඉස්සරහා ඒ ඒ ආච්චිම එන ඉස්සරහා බුදුරජාණන් වහන්සේ මේ මාවතේ වැඩියා හරියට පාර මැදින්. ඉතින් අර ආච්චිමට දැන් බිම හැර මිටියෙන් බිම වෙවුලා වෙවුලා බිම් බලාගෙන හොඳ එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඩි ඉන්න. ඉතින් මේ ආච්චිම ඇස් අගට දැක්කා රත්තරම් පාට සිරිපා සංගල තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි බුදුරජාණන් වහන්සේ. ආන්න ඒ වෙලාවේ තමයි මේ මොගලම් මහරහතන් වහන්සේ ඈට කියනවා මෙහෙම. චණ්ඩාලි වන්ද පාදානි ගෝතමස්ස යසස්සිනෝ එම්බා සැඩොලි ස්ත්‍රිය. ගෞතම වූ මහා යසස් ඇති තථාගතයන් වහන්සේගේ සිරිපා වඳින්න. තවේවානු කම්පාය අට්ඨාසීසි සත්තමෝ නුඹට අනුකම්පාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ පාරමැද වැඩ ඉන්නේ. අභිප්පසාදේහි මනං අරහන්තම් හිතාදිනි. ඒ අකම්පිත සිත් ඇති රහතන් වහන්සේ නමක් වූ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගනින්. කිප්පම් පංජලිකා වන්ද ඉක්මනට ඇඟිලි දෙක එකතු කරලා වන්දනා කරපන්. පරිත්තන් තව ජීවිතන්ති නුඹගේ ජීවිතේ තව පොඩි වෙලාවයි තියෙන්නේ. මම ඒකයි කියන්නේ අර මරණේ පෙනිපෙනී සමහර ගොඩක් අයට මරණය පිරුණොත් ඉක්මනට ධර්මයට එනවා. එතකොට ඒ ඒ සැඩොල් ස්ත්‍රිය ගොඩක් සංවේගයට පත් වුණා මරණය ළඟයි කියලා. ඒ වගේම ගොඩක් හිත ඒකම හිත පැහැදුණා මේ තුන් ලෝකේට අග්‍ර රජවරු පවා වඳින අපි වාගේ සැඩොල් අයට කිට්ටු වෙන්නවත් හිතන්නවත් බැරි බුදුරජාණන් වහන්සේ මං ඉස්සරහ පිට වැඩ ඉන්නවනේ කියලා මොකද කළේ චෝදිතා භාවිතත්තේන ශරීරාන්තිම ශරීරාන්තිම ධාරිනා ඒ මොගලම් මහරහතන් වහන්සේ විසින් කරුණු ඈට කිව්වට පස්සේ අන්තිම සිරුර දානන බුදුරජාණන් වහන්සේට ඒ සැඩොල් ස්ත්‍රිය විසින් වන්දනා කරවන්න පෙළඹෙව්වා. ඉතින් ඒ චණ්ඩාලි වන්දි පාදානි ඒ සැඩොල් ස්ත්‍රිය තථාගතයන් වහන්සේගේ රන්වන් සිරිපා සංගල වන්දනා කළා. ගෝතමස්ස යසස්සිනෝ මහා යසස් ඇති ගෞතමයන් වහන්සේගේ සිරිපා වැන්දා. මේ ලෝකයේ අවිද්‍යා අන්ධකාරයෙන් කරවල වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය නැමැති හිරු එළියෙන් විතරයි මේ ලෝකෙ එළිය වෙන්නේ. ඉතින් ඒ එළිය ලබා දෙන සම්බුදු රජාණන් වහන්සේට වන්දනා කරපු ඒ සැඩොල් සැඩොලිය ඒ ආයුරින් බුදුරජාණන් වහන්සේට වැඳගෙන බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ එහෙම වැඩම කළා. ටික දුරක් යනකොට බුදුරජාණන් වහන්සේ නොපෙනී ගිහිල්ලා මේ පැත්තට එනකොට මේ කැලේ ඉඳලා ආපු මේ වේගෙන් ආපු කුළු එළදෙනා ඒ සැඩුලියට ඇන්නා. ඈ මැරුණා. නමුත් අර හිතේ පැහැදිලිම තිබ්බා. ඈ ගිහිල්ලා ඉපදුනා තෞතිසා දෙව්ලොව. තෞතිසා දෙව්ලොව ඉපදුනා. ඉපදිලා දැන් බලන්න අර වන්දනා කරපු එකේ පින. මහා අප්‍රමාණ පින් බලයකින් තමයි ඈ ඉපදුනේ. මහා අනුභව සම්පන්න පිනකින් ඈ තවතිසා දෙව්ලොව ඉපදුණා. ඉතින් ඈ එදා පහුවදා රාත්‍රියේ මුගලන් මහරහතන් වහන්සේගේ සිරිපා වඳින්න පැමිණියා. දැන් මේ විමානවත්වයේ මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොව වැඩියේ නෑ. ඈ මුගලන් මහරහතන් වහන්සේගේ සිරිපා වඳින්න ආවා. මහානුභාව ඇති බුද්ධ වීරයන් වහන්ස කීනාශ්‍රවයානෙනි නිකලෙස් මුනිදුනි තණ්හා නැති මුනිදුනි හුදෙකලාවේ වනමැද භාවනා කරන මුනිදුනි මන් දෙව්ලෝ ඉපදුනා මන් ඔබ වහන්සේට වන්දනා කරනවා මේ මේ මුගලන් මහරහතන් වහන්සේට කියා සිටින්නේ ඉතින් කියනවා දෙව්දුව ඔබ රත්තරම් පාටයි දිලිසෙනවා මහා පිරිවරක් එක්ක ඉන්නේ විසිතුරු දිව්‍ය අප්සරාව දැන් බලන්න අර පාරේ ගිය සැඩුල් ස්ත්‍රිය බුද්ධ වන්දනාවේ පින. ඉතින් කියනවා විමානයෙන් බැහැලා මට වන්දනා කරන ওই දිව්‍යාංගනාව කවුද? ස්වාමිනී මං චණ්ඩාලියා. මහා වීර වූ නුඹ වහන්සේ මාව පෙළඹෙව්වා. කියනවා මුගලන් මහරහතන්සේට ඔබ වහන්සේ තමයි මාව පෙළඹෙව්වේ. ඉතින් මම බුදුරජාණන් වහන්සේගේ පාකමල් වන්දනා කළා. ඉතින් ඒ මම බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග වන්දනා කරගෙන සැඩොල් යෝනියෙන් චුත වුණා. නන්දන වනයේ උපන්නා. මේ විමානය හරි හැම අතින්ම බබලනවා. දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන මට ගොඩාක් පිරිවර ඉන්නවා. ඒ සියලු දෙනාගේ අතරින් ශරීර ස්වභාවයෙන් යසසින් ආයුෂයෙන් මම අනිත් සියලු දෙනා අභිඹවලා සිටිනවා කියනවා. ඉතින් කියනවා යහපත් දේවල් ගොඩාක් මං රැස් කළා. සිහිනුවන පිහිටුවාගෙන සිටියා. ඉතින් ස්වාමිනී ලෝකේ මහා කාරුණික මොනීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකලා වැඳ පුදා ගන්නටයි ආවේ. ඒ චණ්ඩාලි දෙවඟන කෙලෙහි ගුණ දන්නවා. කෙලෙහි ගුණ සිහි කරනවා. ඉතින් ඇය ওই විදිහට පවසලා අරහත් මුනීන්ද්‍රයන් වහන්සේගේ පාකමල් වන්දනා කරලා එතනම නොපිනී ගියා. මොගලන් මහරහතන් වහන්සේට වන්දනා කළා නොපිනී ගියා. වන්දනා කිරීමේ පින. දැන් තියෙනවානේ වන්දනා කළාට පස්සේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්‍නෝ සුඛම් බලං ආයුෂ වර්ණයේ සැපය බලය වැඩෙනවා වන්දනා කරනකොට. සාමාන්‍යයෙන් ආයුෂ අඩුයි කියලා තේරෙනකොට හොඳට වන්දනාවල් කරන්න ඕන. ඒ වගේම උදේ හවස තෙරුවන් වන්දිනකොට බුදුන් වන්දිනකොට උත්තමයන්ට වන්දනා කරනකොට පිරිහෙන ආයුෂ වැඩි වෙනවා. ඒ ආයුෂ පිණිස පවතින පිනක් වන්දනාව. දැන් මේ බලන්න මේ නිරේ යන්න හිටපු ස්ත්‍රියක් නේද බුදුරජාන් වහන්සේට වැඳලා දෙව්ලෝ උපන්නේ. ඊළඟට ඒ නිසා දැන් මේ විමානවත්ති තව ඉදිරියට තියෙනවා කතා ධාතුන් වහන්සේලාට වැඳලා දෙව්ලොව ගියාය. ඉතින් ඒ ආයුෂ වැඩිවීම පිණිස පවතිනවා වන්දනාවේ පින. නමුත් පින්වත්නි සාමාන්‍යයෙන් බලන්න මේ කතාව ඇසුරින් යම්කිසි කෙනෙකුට මරණයක් පැමිණුණොත් ඒ මරණය බුදුරජාණන් වහන්සේටවත් මරණය වළක්වන්න බෑ. මේ තාක් ඉතිහාසයට බුදුරජාණන් වහන්සේ මුල් වෙලා කෙනෙක්ගේ ආයුෂ වැඩිවීම පිණිස කටයුතු කළා තියෙනවා නම් ඒ ආයු අඩන කුමාරයාගේ ආයු අඩන කුමාරයාට මාරකයක් තිබුණේ හැමදාම යක්ෂණියක් ඇවිල්ලා කනවා හැම ජීවිතේකම එතකොට හැබැයි ඒ ඒ ඒ යක්ෂයා යක්ෂයෙක් ඇවිල්ලා කන්නේ ඒ යක්ෂයා එන වෙලාවට එයාගේ ජීවිතේ බේරුණොත් ආයෙ ආව අල්ලන්න බෑ ඉතින් බුදුරජාණන් වහන්සේ යක්ෂයා එන දවසේ සංඝයා වට කරගෙන ඒ කුමාරයා මැද තියලා එක දිගට පිරිත් සජ්ජහායනා කර කර ඉන්න සැලැස්සුවා. ඉතින් ඒ යක්ෂයාට ඒ කුමාරයා ළඟට එන්න බැරි වුණා. ඒ මාරකේ පැන්නා. ඒතර මාරකයන් ගෙවෙනවා කියලා එකක් තියෙනවා. හැබැයි මාරක ගෙවෙන පින්කම් කරගන්න ඕන. ඉතින් ඒ නිසා සාමාන්‍ය මාරක ගෙවෙන ආයුෂ වැඩි කරගන්න පුළුවන් පින්කමක් තමයි කියනවා මල් වලට පැන් ඉසීම. පරවීගෙන යන මල් වල ආයුෂ වැඩි වෙනවනේ පැන් ඉහපුවම. තොර මල්වලට පැන්විසීම ආයුෂ වැඩි වෙන එකක් මාරක පැන්නෙන පිනක්. ඊළඟ තමයි ගරා වැටෙන විහෙර විහාර ප්‍රතිසංස්කරණය කිරීම. ස්තූප ප්‍රතිසංස්කරණය කිරීම. සෙනසුම් ප්‍රතිසංස්කරණය කිරීම මාරක ගෙවෙන ආයුෂ වැඩි වෙන පිනක්. ඊළඟට තමයි පිරිසිදු පැන් පූජා කරන එක. පෙරහංකඩවල් පූජා කරන එක. ඔය වගේ ආයුෂ වැඩි වෙන පින්කම් තියෙනවා. ඉතින් පින්වතුනි නමුත් කර්මානුරූපව ඒ ආයුෂ වැඩි වුණා සත්වයා මැරෙනවා. ඒ මරණය කරා සත්වයා පැමිණෙද්දී පින්වතුනි ඒක බුදු කෙනෙක්වත් බුදු කෙනෙක්ටවත් වළක්වන්න බෑ. දැන් මේ මේ මෑගේ මරණය කොහොමද සිද්ධ වෙනවා? කොහොමද සිද්ධ වෙනවා? අපි සමහර වෙලාවට කියනවා අහවල් ඉස්පිරිතාලට ලෙඩා ගෙනිච්චනම් බේරගන්න තිබ්බා. අහවල් දොස්තර ළඟට ගෙනිච්චනම් බේරගන්න තිබ්බා කියලා අපි එක එක දේවල් කියනවා. අපි එහෙම කිව්වට මැරෙන ඒ පරිසරය හැදෙන්නේ මැරෙන කෙනාට මැරෙන විදිහට. එයා උපතින් ගෙනාපු ආවිසක් තියෙනවා. ඒක මේකෙන් තේරුම් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ නිතර වන්දනා බුදුරජාණන් වහන්සේට එකපාරක් සිරිපා වන්දනා කරපු පින මේ බලන්න නිරයන් හිටපු සැඩුලියක් තවතිසා දිව්‍ය ලෝකේ මහා පිරිවර සහිත දිව්‍යාංගනාවක් කළා නම් ශ්‍රද්ධා සිතින් සිරිපා වන්දනා කරනකොට කොච්චර පිනක්ද ඒක කොච්චර දුර ගිහිල්ලාද වඳින්නේ කොච්චර කැපවීමෙන්ද ගිහිල්ලා වඳින්නේ ඒක කොච්චර පිනක්ද මේවා සිහි කරන්න ඕන පින්වත්නි සිහි කරන්න ඕන. රුවන්වැලි මහසෑයේ ජයසිරි මහ බෝධින් වහන්සේ උතුම් සත්පුරුෂයන් වහන්සේලා රහතන් වහන්සේලාගේ ගුණ සිහි කර කර වඳින එක සුළුපටු දෙයක් නෙවෙයි. රහතන් වහන්සේලාගේ ගුණ යසෝදරා මහෝත්තමාවියගේ ගුණ සිහි කර කර වඳින එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒ වගේ අප්‍රමාණ පින් රැස් වෙනවා රහතන් වහන්සේලාට වඳිනකොට. ඉතින් ඒ නිසා මේ බලන්න වන්දනාවේ පින දැන් සමහර රහතන් වහන්සේලාගේ පෙර ජීවිත කතාවල තියෙනවා ඒ රහතන් වහන්සේලාට අරහත්ත්වයට පත්වෙන්න මූලික හේතුව වෙලා තියෙන්නේ කලින් ජීවිතේ බොහෝ කාලයක් සංසාරේ බුදුරජාණන් වහන්සේ දැකලා වැඳපු පින රහතන් වහන්සේලා දැකලා වන්දනා කරපු පින වන්දනා කරගෙන හිටපු පින ඊ පින උපකාර වෙනවා මේ බුදුරජාණන් වහන්සේ අනන්ත ගුණ තියෙන කෙනෙක් සිහිනෙන් දැක්කත් සිත සැලසෙන්නේ ඒක රහතන් වහන්සේ නමක් තමන්ගේ ජීවිතය ආපස්සට බලනවා මම මොකද්ද කරලා තියෙන පින කියලා. උන්වහන්සේට පේනවා ඊටමත් ඈත සංසාරේ කල්ප 80 ගානකට කලින් සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා. හීනෙන් බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ අවදි වුණාට පස්සේ පුදුම සතුටුයි. සති ගණන් සතුටෙන් ඉඳලා සිහිනෙන් බුදුරජාණන් වහන්සේ දැකලා සති ගානක් සතුටෙන් හිටපු පින්බලයට තමයි අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත් වෙටපත් වෙලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ දැක්ක එක එක්කිනාට එක එක පිං තියෙන විදිහ වෙනස්. ඈත අතීතේ එක බුදුරජාන් වහන්සේ නමක් දැක්කා කැලේ යන වැද්දෙකුට පිනක් උපද්දවන්න පුළුවන්. හැබැයි මේ වැද්දාට බුදුරජාන් වහන්සේ දකින්නවත් සිරිපා වඳින්නවත් පින නැහැ. නමුත් මේ වැද්දා යන පාරේ බුදුරජාණන් වහන්සේ සිවුර ගහක අත්තක දාලා තිබුණා. මෙහෙම ගහක පාත් වෙලා තියෙන අත්තක සිවුර වනලා තිබ්බා. ඉතින් අර වැද්දා කැලීමේදී යනකොට අර සිවුර දැකලා අම්මෝ ශ්‍රමණයන් වහන්සේලා පොරෝණ එකක් නේද කියලා සිවුරට වැන්දා. වැඳලා ගියා යන්දියා. දැන් අපේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා කියනවා එදා සිවුරට වැඳපු පින කියනවා ආවේ මට මේ. එදා ඉඳලා වැද්දෙක් විදියට කරපු පාපේ දෙවෙනි තැනට වැටිලා චීවරේට බුද්ධ චීවරේට වන්දනා කරපු පිනාව කියනවා මේ ඉස්සරහටම. බුදුරජාන් වහන්සේ පෙර වූ චීවරයට වන්දනා කරූ පින එහෙම ආවනම් ද්‍රෝණයක්සේ සර්වඥ ධාතු වැඩි ඉන රුවන්වැලි සෑයට වන්දනා කළාම කොහොමද? බුද්ධ නේත්‍රයෙන් දවස් 7ක් පූජා පැවැත්වූ ජයසිරිමා බෝධින් වහන්සේට වැඳොත් කොහොමද? සුවාසූ දහසක් ධර්මස්කන්ධය ස්පර්ශ කරපු දලදා වහන්සේට වැඳොත් කොහොමද? කියන බණ පදයක් ගානේ සුසර වුණ ග්‍රීවා ධාතුන් වහන්සේට වැඳොත් කොහොමද? ඒ බුදුරජාන් වහන්සේගේ රශ්මි ධාරාව විහිදෙන බව ආරම්භ වෙන කේස ධාතුන් වහන්සේලාට වැන්දොත් කොහොමද? ඒ නිසා පින්වතුනි මේ ආනුභාවයේ දෙස බලන්න හිත පහදව ගන්න. ගොඩාක් මිනිසුන්ට තියෙන පින් තියෙනවා. නමුත් Tamange පින සිහි කරන්නේ මොකක් හරි වැරදිච්ච දෙයකින් හෝ මොකක් හරි දෝමනසයකින් හිත වහ ගන්නවා. ඉතින් ඒ නිසා තමයි මිනිසුන්ට අපරාධ මේ දිව්‍ය ලෝක ගමන සුගති ගමන සුගති රැකවරණේ නැති වෙන්නේ. ගොඩාක් අය මැරුණට පස්සේ සතර අපාය උපදිනවා. නමුත් කරපු පුංචි පින නමුත් සීකර කර වාසය කරනවා නම් ඒ අයට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඉතින් බලන්න අපි ඊළඟ විමානවත්ව බලමු. ඊළඟ විමානවත්ව බද්ධිත්ති විමානවත් වත්තුව කියලා බද්ධිත්ති කියන්නේ සොඳුරු ස්ත්‍රිය කියන එක. මේක සාමාන්‍යයෙන් ලෝකේ ප්‍රකට සිද්ධියක්. මේ ස්ත්‍රිය පතිවෘතා බලයෙන් මේ ගලන මේ ගං වතුරක් නවත්තපු කෙනෙක්. ඒ තමයි පෙන්වත්නි කිම්බිලා නුවර. කිම්බිලා නුවර එක්තරා කුලයකට මේ කුමාරිකාවක් මේ භද්‍රා කියලා සුභද්‍රා කියලා කුමාරිකාවක් විවාහ කළා. ඉතින් ඈ ස්වාමියාගේ ගෙදර මිනිස්සුන්ගේ හිත දිනාගෙන ඉන්නවා. ඈ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාට ලොකු දානයක් පූජා කළා. ඈගේ ස්වාමියාගේ නම රෝහක. ඉතින් එයාත් ඒකට ගොඩාක් කැමති වුණා. ඉතින් මෙයාලා පින් කළා ඒ අතරේ අර රෝහක ස්වාමියා ඈත වෙළඳාමේ ගියා. ඉතින් මේ ගෙදර ඉන්නවා මේ පවුලට උදව් කරන දිව්‍යාංගනාවක්. ඉෂ්ට දේවතාවෙක් විදිහට. ඊට පස්සේ අර වෙළඳාමේ ගිය ස්වාමියා මාස ගණන් එහි ඉන්නකොට ඒ ස්වාමියාට ගොඩාක් අර ස්ත්‍රීන් ඇසුරු කිරීමේ ආසාවක් උපන්නා. එතකොට අර දෙවඟන දැක්කා. ඒ දෙවඟන දැකලා ඒ දෙවඟන කැමති වුණේ මේ අච්චර හොඳ සොඳුරු ගුණ තියෙන මේ සුබද්‍රා වගේ බිසවක් ඉන්න මේ කුමාරිකාවක් ඉන්න කෙනාගේ ස්වාමියා නරකට යෙදෙනවට කැමති වුණේ ඒ නිසා මොකද කළේ මෙයා දිව්‍ය 이르දියෙන් මේ කුමාරිකාව මෙතනින් අතුරුදහන් කරලා අරය අර තක්ෂශිලාවේ වෙළඳාම් කරන එයාගේ ගෘහේ එයාගේ මේ ඇඳේ තිබ්බ මේ අර කුමාරිකාව ගිහිල්ලා ඉතින් මේ විදිහට කාලයක් ගත කරලා ආපහු එතනින් අතුරුදහන් කරලා ගෙදර ගෙනත් තියෙනවා. මේක ඉස්සර සිද්ධ වෙච්ච දෙයක් සාමාන්‍යයෙන් අපිටත් හිතා ගන්න බැරි තරම් මේ මනුස්ස ලෝකේ එක එක දේවල් සිද්ධ වෙනවා. ඇයි ඉතින් එහෙම සිද්ධ නොවී තියෙන්නේ කොහොමද? ඔබ මතකයිද මේ බියකරු සසර ගැන ඉගෙන ගන්නකොට සමහර ප්‍රේතයෝ මනුස්ස ස්ත්‍රීන් අතුරුදහන් කරනවානේ. විමාන ප්‍රේතයෝ අතුරුදහන් කරනවානේ. ඉතින් එහුව එකේ දිව්‍යාංගනාවකට බැරි මොකද? ඊට පස්සේ ඒ එයාගේම ස්වාමියා එයාගේ අතට ඒ තක්ෂශිලාවේදී පේරස් මුද්ද එයාගේ ලොකුම මුද්ද පැලැන්දුවා. ඊට පස්සේ එහින් ඈ අතුරුදහන් කරලා මෙහි ගෙනත් තිබ්බා. ඉතින් ටික කාලයක් යනකොට ඈ ගැප් ගත්තා. ඊට පස්සේ නමුත් ගෙදර ගෙදර අය ගොඩාක් මෙයාව සැක කළා. සැක කළා ගෙදරින් ඵලයන් යන්න උඹ මේ මගේ පුතාගේ මූණේ දැලි ගෑවා කියලා ගෙදර මිනිස්සු මෙයාව පෑන්නුවා. එතකොටම අර දිව්‍යාංගනාව ගම් වතුරක් ගැලිවුවා ලොකු වැස්සක් වස්සවලා. ඊට පස්සේ අර කෙල්ල අඬ අඬා කියනවා අම්මේ මේ බලන්න ලොකුවට වතුර ගලාගෙන එනවා මම මගේ ස්වාමියාව ඉක්මවා ගියේ නැති බව සත්‍යයක් ඒ සත්‍යානුභවයෙන් මේ වැස්ස නැවතිලා ගම් වතුර නතර වෙන්න ඕන කියලා. කියපු ගමන් වැස්ස නැතිර වෙලා ගම් වතුර නැති වුණානේ. අර මිනිස්සු හොඳටම බය වුණා. ඔන්න ස්වාමියාවා ස්වාමියා එනකොට දැන් මෙයාට බබෙක් ලැබෙන්නේ. එතකොට මෙයාටත් දැන් සැකයි. ඊට පස්සේ කිව්වා ඇයි එහෙම කියන්නේ? ඔයාන තාක්ෂිලා ඉන්නකොට මම එහි හිටියේ. මම මට මොකක් වුණාද කියලා දන්නේ නැහැ. දේවානුභාවයෙන් මාව මෙහෙන් අතුරු දහංගල ඒ පහල වුණා කිව්වා. මේ ඔයා දම්ප මොද්ද කියලා අර මොද්ද පෙන්නවා. යාන්තම් ප්‍රශ්නේ විසඳුණා. තුනුරුවන් හොඳට වන්දනා කරගෙන ඊළඟට පින්දහම් කරගෙන සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා දම්පැන් පූජා කරගෙන ඉඳලා ඈ පස්සේ කාලේ අසනීපයකින් රෝගයකින් මැරිලා ගිහිල්ලා දෙව්ලොව ඉපන්නා. තවතිසා දිවිය ලෝකේ. ආනේ විස්තරය තමයි ඊළඟට තියෙන්නේ. පිම්බර නුවණැති දෙව්දුව නිල් පාට කහ පාට කළු පාට තැඹිලි පාට රතු පාට ආදී නොයෙක් නොයෙක් පාට වලින් යුතු මල් රේණු වලින් ලස්සනට පිරීලා තියෙන දිව්‍ය විමානයක ඔබ ඉන්නේ. මුගලන් මහරහතන් වහන්සේ මේ විස්තරය අහන්නේ. ඒ මල් රේණු පිරුණු මදාරා මල් මාලා වලින් ඔබගේ හිසේ ඔබ හිස ඔබගේ හිස පැලඳගෙන ඉන්නේ. වෙනත් දිව්‍ය ලෝකවල මෙතරම් ලස්සන සොඳුරු වෘක්ෂයක් දකින්න ලැබෙන්නේ ඔබගේ විමානයේ ලස්සන වෘක්ෂ තිබෙනවා. ඉතින් දෙව්දුව මොනවාගේ පිනක්ද ඔබ කළේ? ඉතින් ඈ මේ විදිහට උත්තර දුන්නා. මගේ නම බද්දිත්ති. මං කිම්බිලා නගරේ හිටපු උපාසිකාවක්. මට මම තෙරුවන් සරණ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් තිබුණා. මම සිල් රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති වුණේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන සේනාසන තෙල් පහන් පූජා කළා. බලන්නේ ඈ කළා තියෙන පින්කම්. ඊළඟට චාතුද්දසී දවසට පුම් පොය දවසට අටවක පාටිහාරි පක්ෂයේ පොහොය දවස්වලට මං අට සිල් සමාදන් වෙලා හතර පොයට ඇය සිල් අරන් තියෙනවා. ඊළඟට මං හොඳින් උපෝසත සිල් රැක්කා. හැමදාම සිල්පදවල සංවර වුණා. ඉඳුරන් සංවර කරගත්තා. කාටවත් දම්පැම් බෙදා දුන්නා. මං ඒ විදිහටයි gedara ජීවත් වුනේ. සතුම් මැරීමෙන් වැළකුණා. බොරු කීමෙන් වැළකීලා වචනේ සංවර කරගත්තා. හොරකම් කළේ නෑ. ස්වාමියා ඉක්මවා දුරාචාරයේ හැසිරුනේ නෑ. මත්පැන් පානය කළේ නෑ. ඒ කියන්නේ මෙයා පංචශීලී රැක්කා. සිල්පද පහ රැකගත්තේ කැමැත්තෙන්මයි. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් ගන්න තරම් මා තුළ දක්ෂතාවයක් තිබුණා. ඒ නිසාමයි සදහන් අස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනේ අප්‍රමාදීව බණ භාවනා කරන ශාවිකාවක් වුණි. මෙයා සෝවාන් වෙච්ච කෙනෙක්. මේ බලන්න මේ අරුබුද අස්සේ මේ මේ ජීවිතේට සැපසලස ගන්න හැටි තපස්වීන් වහන්සේලා යුගලවන දෑග සව්වන් වහන්සේලා පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මහා මුනිවරුනේව ඉතින් මම පිඩුසිඟා වඩින මේ උත්තමයන් වහන්සේලාට සාදරයෙන් දම්පැම් පූජා කරගත්තා. මං යහපත කරගත්තා, පින් කරගත්තා. මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනේ හැසිරෙන මාගේ සිරුරින් ගොඩාක් රශ්මිය විහිදෙනවා. අප්‍රමාණ සැප ලබා දෙන අට්ඨාංගික උපෝසත සීලේ මං නිතර නිතර සමාදන් වුණා. මං යහපත් කර යහපතක් කරගත්තා. පින් කරගත්තා. මිනිස් ලොවින් චුත වෙලා නන්දන උයනේ හැසිරෙන මගේ සිරුරින් රශ්මිය විහිදෙනවා. බලන්න පුදුම සහගතයි ඉතින්. මේ ධර්මයේ අවබෝධ කරපු කෙනෙක්, ඒ වගේම ගොඩාක් උපෝසත පින්දහම් රැස් කරගත්ත කෙනෙක්. ඉතින් බුදු සත්පුරුෂයන්ගේ ඇසුරට ආවොත් උපෝසත සිල් රැක්කොත්, අට සිල් රැක්කොත්, ධර්මයේ තේරුම් ගත්තොත්, එයාලා නම් කවදාවත් දුගතිය යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට තමයි මේ විමානවත්ව තියෙන්නේ. ඊළඟ විමානවත්ව ඊළඟ දිව්‍ය විමානේ තියෙන්නේ සෝන දින්නා කියලා. අපි බලමු ඈ කරගත පින ඕනෑගෙන් ඒ දිව්‍යංගනාවගෙන් මුගලන් මහරහතන් වහන්සේ අහනවා මෙච්චර ආනුභාව සම්පන්න දිව්‍ය විමානයක් ලැබුණේ කොහොමද කියලා. ඒ වෙලාවේ කියනවා මං ගැන කවුරුත් දන්නේ සෝන දින්නා කියලා. මං නාලන්දාවේ හිටපු උපාසිකාවක්. මට තෙරුවන් කෙරේ අචල ශ්‍රද්ධාවක් තිබුණා. මං සිල්පද රැක්කා. හැම තිස්සෙම දන් දෙන්නමයි කැමති උනේ. ඍජු සිත් ඇති ආර්යයන් වහන්සේලා ගැන මගේ හිතේ තිබුණේ බලවත් පැහැදීමක්. ඉතින් මම වස්ත්‍ර දන් දුන්නා. ඒ වගේම ආහාර පාන සේනාසන තෙල් පහන් පූජා කළා. චාතුද්දසී දවසට පුම් පොය දවසට ඒ වාගේ සතර පොයට මම මේ උපෝසතේ සමාදන් වුණා කියනවා. අර වගේමයි. ඉතින් හරි කැමැත්තෙන් කියනවා මං අටසිල් රැක්කේ. පංචශීලයේ රැක්කේ හරි කැමැත්තෙන් කියනවා. ඊළඟට මටත් පුළුවන් වුණා කියනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ධර්මය අවබෝධ කරගන්න. ඒ පිනෙන් තමයි කියනවා දැන් බලන්න මාර්ගඵල ලැබූ අය ගිහිලා ඉපදිලා ඉන්නේ දෙව්ලොවනේ. ඒතර මේ අයට මොගලන් මහරහතන් වහන්සේ වදාලා ධම්මෝ එපා දිව්‍ය ලෝක ඉපදෙන්නේ මේක දුකක්. මේ ඒ නිසා මේ අදම නිවන් දකින්න පින්වතුනි මේ බලන කෙනෙකු වඳින්න උනත් කෙනෙකුට පිනක් තියෙන්න ඕන හේතු සම්පත්තියක් තියෙන්න ඕන. තනියෙන් වඳින්න හේතු සම්පත්තියක් තියෙන්න ඕන. සමහර අයට පින තියෙන්නේ අනුන් තමයි වන්දවන්න ඕන. දැන් අර චණ්ඩාලි විමානවත්තුව තමන්ට තනියෙන් වැදගන්ට සංස්කාරයක් නෑ හැකියාවක් නෑ. ඉතින් ඒ නිසා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරන්න කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ඔහොම නෙමෙයි මොනවා කිව්වත් එයාට සත්පුරුෂය හම්බ වෙලා නම් ශ්‍රී සද්ධර්මයේ එයාට කියවන්න අහන්න ලැබෙනවා නම් එයා ඒ ධර්මය අවබෝධ කරනවා. ඒතර දැන් තියෙන්නේ එහෙම නෙමෙයි මිනිසුන්ගේ වාද විවාදයි මිනිසුන්ගේ හිතවල තියෙන පසුතැවිල්ලයි ඇදකුද හෙවිල්ලයි ඒකනේ මං කිව්වේ දැන් අපි මෙහෙම ධර්ම දේශනා කරනකොට මල් පෝච්චියක් ඇදේට තිබ්බත් ඒකටත් මොකක් හරි එකක් කියනවා. ඒතකොට මිනිසුන්ගේ හිත ඒ විදිහට පහත් තත්ත්වයට වැටලා තියෙන්නේ. එතකොට ඒ වැරදි හොයන අදහසින් ධර්මය අහනවා. එතකොට ඔය වාගේ අකුසල් නිසා මේ මිනිසුන්ගේ අතින් පින් කෙරුණත් ඒ පින බාල වෙලා යනවා. ඉතින් මේ අයගේ උනේ මේ අය සම්පූර්ණ මුළු ජීවිතේම තිසරණයට පිදුවා. මේ අය තමන්ගේ මේ ජීවිතයට වැඩිය පරලෝ ගැන හිතුවා. සංසාර දුකේ නිදහස් වෙන එක ගැන හිතුවා. ඒ නිසා යාලට රැස් වෙච්ච පුංචි පිනෙන් යාලා බොහෝ කාලයක් හිත හිතා සතුටු වුණා. ඒ සෝන දින්නාගේ විමානවත්තුව ඒ විදිහටත් දෙව්ලොව ඉපදිලා තියෙනවා. දැන් ඊළඟ විමානවත්වයේ තියෙන උපෝසතා කියලා. උපෝසතා කියන්නේ ඈගේ ජීවිතෙත් ওই විදිහමයි. ලස්සන දිව්‍ය විමානයක ඉන්නේ. මෑ දිව්‍ය ලෝකෙ ඉපදිලා තියෙන්නේ මෙයාගේ ජීවිතේ විශේෂ දේ තමයි හරිය කැමැති උපෝසතේ රකින්න. අට්ඨාංග උපෝසතය. ඉතින් ඒ නිසා අඩුම තරමේ පෝයටවත් උපෝසතේ සමාදන් වෙන්න ඕන පින්වතුනි. සාමාන්‍යයෙන් දවසට කහවණු ලක්ෂයක් හම්බ කරන කෙනෙක් බුදුරජාණන් වහන්සේ සාක්‍යයන්ට දේශනා කළ දවසට කහවණු ලක්ෂයක් හම්බ කරන කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ ලක්ෂේවා 30ක් මාසයයි එවැනි ඒවා 12ක් අවුරුද්දයි ඒ වගේ අවුරුදු 100ක් හම්බ කරන මුදල කහවණු රංකාවණු එක දවසක් උපෝසතේ සමාදන් වීමෙන් 16න් පංගුවක් තරම්වත් නැහැ කිව්වා. එච්චර ආනිසංස සැලසෙනවා කිව්වා උපෝසතේ සමාදන් වීමෙන්. සිල්පදාට සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, බ්‍රහ්මචාරීව වාසය කරනවා. බොරු කියන්නේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ විකාල භෝජනින් වැළකී වාසය කරනවා. නැටුම් ගැයුම් වාදන විකාර දර්ශන මල් ගඳ සුවඳ විලවුන් දැරීමෙන් වැළකී වාසය කරනවා. ඊළඟට උස්සහසන මහාසන දැරීමෙන් මේ පාවිච්චි කිරීමෙන් වැළකී වාසය කරනවා. ඔය සිල්පදාට අධිෂ්ඨාන කරගෙන පෝය දවසේ ඒ සීලේ රකිමින් බණ දහම් පුරුදු කරමින් ඉන්නවා. ඒක තමයි උපෝසතය කියන්නේ. තොට කෙනෙකුට පුළුවන් වුණොත් එහෙම උපෝසතය සමාදන් වෙන්න සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඉරුගෙන් සඳුගෙන් ආලෝකමත් වෙන මේ ලෝකේ යන්තාක් රන් රිදී මුතුමැණික් එකතු කළොත් ඒ කියන්නේ මේ පෘථුවියේම තියෙන රත්තරන් මුතුමැණික් එකතු කළොත් එහෙම එක දවසක් උපෝසතේ සමාදන් වීමේ පිනෙන් 16න් පංගුවක් තරම්වත් අරව වටින්නේ නැහැ කිව්වා. ඉතින් අපිට තියෙන්නේ බුද්ධ වචනේ ගැන ශ්‍රද්ධාවමදි එක. දැන් එහෙම නැතුව දැන් පොයට සමහරලාට ඔන්න කඩ කරන කෙනා පොයට එදාට තමයි බිස්නස් එකක් තියෙන්නේ කියලා කඩ කරනවා. ඒතකොට එයාට අනේ එදාටනේ කීයක් හරි එන්නේ කියලා. ඒතකොට බුද්ධ වචනේ තමයි මේ මුළු පෘථුවියේම රන් රිදී මුතුමැණික් එකතු කළත් එක දවසක අට සීල් සමාදන් වීමෙන් 16න් පංගුවක් තරම්වත් අර රන් රිදී මුතුමැණික් වටින්නේ නැහැ කියලා. ඒතර බුදු කෙනෙක්ගේ වචනේ එහෙම තියෙද්දී තනියෙන් අර කඩෙන් ලැබෙන පොඩි ලාභය ගැන හිතුවනේ. එතකොට ඒ තියෙන බුද්ධ වචනේ ගැන මාදි ශ්‍රද්ධාව. ඉතින් ඒ නිසා කෙනෙකුට පුළුවන් වුණොත් හොඳට කැප වෙලා හොඳට උපෝසතේ සමාදන් වෙලා ආරක්ෂා කරන්න ඒක ලොකු දෙයක්. ලොකු දෙයක් පින්වත්නි. ඊළඟට පුංචි කාලේ ඉඳලා පුළුවන් වුණොත් උපෝසතේ සමාදන් වෙන්න ලොකු දෙයක්. ඊළඟට තරුණ කාලේ පුළුවන් වුණොත් සාමාන්‍යයෙන් වයසට ගිහිල්ලාට වැඩිය තරුණ කාලේ සිල් සමාදන් වීමේ ආනිසංස වැඩියි. හේතුව වයසට දැන් ගොඩාක් කට්ටිය සිල් ගන්න වයසට ගිහිල්ලානේ. උන්දලා ඉතින් ওই අයිනකට වෙලා ඔය හේත් වෙලා ඉන්නවා. සමහර අය සිල් ගන්නවා සිල්පද අට දන්නෙත් නැහැ. ඒ වුණාට තරුණ කාලයේ සිල්පද අට රැක ගන්න ලොකු කැපවීමක් ඕන. ඊළඟට අනිත් අයගෙන් කිසිම අනුග්‍රහයක් නැහැ තරුණ අයට සිල් ගන්න එකට. ඒකට එයා සමාජයේ තියෙන දේවල් හොඳට මැඩ පවත්වාගෙන තමයි සිල් රකින්න ඕන. හිත ගොඩක් සංවර කරගන්න ඕන. එතකොට එයාගේ සීලය වීරිය නුවණ සිහිය ගොඩාක් එක්ක රැකෙන්නේ. උතට ගොඩාක් ආනිසංස වැඩි. ඉතින් අනේ මැරෙන කාලේ මරණ මොහොතේ උනා සිහි කරන්න පුළුවන් මං තරුණ කාලේ ඉඳලා උපෝසතේ සමාදන් වෙච්ච කෙනෙක් කියලා. කොච්චර යහපතද. ඉතින් බලන්න උපෝසතා ගොඩාක් උපෝසතේ සමාදන් වෙලා බණ දහම් ඉගෙනගෙන ධර්මයේ පුරුදු කළා සෝවාන් වෙලා. දැන් තවතිසා දිව්‍ය ලෝකයේ සිටින්නේ. දැන් ඊළඟට තියෙනවා දෙව්දුවක්. ඒ දෙව්දුවත් ඒ විදිහටම පින් දහම් කළා සතර පොයේට මෙයා ගොඩාක් ශ්‍රද්ධාවන්තයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සංඝයා ගැන ගොඩාක් ශ්‍රද්ධාවන්තයි. ඊළඟට ගොඩාක් වස්ත්‍ර පූජා කළා තියෙනවා. පින්වතුනි වස්ත්‍ර පූජා කළාට පස්සේ වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංශයක් විදිහට ලස්සන ලැබෙනවා. බලන්න ඕනම කැත කෙනෙක් මේ සරසලා ගත්තට පස්සේ ලස්සනයිනේ. ඔය ගොඩාක් මඟුල් ගෙවල් වල මනමාලි මාල හත දාලා සරසලා ගේනවා මේ මුළු ගමටම උජාරුවට හරි ලස්සනයි. සතියක් දෙකක් ගිහිලා නිකන් ඔය මේ වැඩපොළ කරන්න සායය හැටි ඇඳගත ගමන් ඒකගේ ලස්සන කොයින් ගියද දන්නේ නැහැ. නිසා මේ වස්ත්‍රයෙන් තමයි ඇයට ලස්සන උපද්දවන්නේ. නිසා වස්ත්‍ර පූජා කිරීමේ ආනිසංශයක් තමයි ලස්සන ලැබෙනවා. ඊළඟට තමයි මම දැක්කා මේ බුද්ධ ශාසනයේ ඉන්ද්‍රිය සංවරයෙන් අග්‍රයිනේ නන්ද ස්වාමීන් වහන්සේ. ඒ නන්ද ස්වාමීන් වහන්සේ සංසාරේ වැඩිපුරම පූජා කළා තියෙන්නේ වස්ත්‍ර. වස්ත්‍ර කියන්නේ වැසිය යුතු තැන් වසන දේ. ඒතර වැසිය යුතු තැන් වසනවා නම් එයාට සසරේ ගමන් කරද්දී එයාටත් මේ වැසිය යුතු දේවල් වසා ගන්න පුළුවන්. gedara ප්‍රශ්නයක් තිබ්බත් එතනින් මේක වහ ගන්න පුළුවන් පිටට යන්නේ මහාන වුණාට පස්සේ භික්ෂුවට වැසිය යුතු දේවල් තමයි රාග, ద్వේස ආදී අරමුණු ඉදිරියේ ඇහැ වසෙන්න ඕන. ඉන්ද්‍රිය සංවරේ. ඒ ඉන්ද්‍රිය සංවරය කරන්න හරි ලේසි වෙලා තියෙනවා. ඒ හරි ලේසි කියන්නේ ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙලා තියෙනවා වස්ත්‍ර පූජා කරපු පින. බලන්න අපි දන්නේ නැති වුණාට ඒ පිනකින් සිද්ධ වෙන දේවල්. ඊළඟට අපගේ මහා කශ්‍යප මහ රහතන් වහන්සේ සංසාරේ වැඩිපුරම පූජා කරලා තියෙන්නේ සිවුරු. උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු බුද්ධ චීවරය දරා ගන්න වාසනාව ලැබුණානේ. කොච්චර අනුභවයක්ද කියලා හිතන්න. ඉතින් ඒ නිසා මේ විදියට ගොඩාක් සිවුරු ආදිය පූජා කරලා ඒ උපාසිකාව ශ්‍රද්ධාවෙම ඉඳලා හැම වෙලාවෙම බුදු ගුණ සිහි කරන්නේ. ධර්මයේ සිහි කරන්නේ, සංඝයාගේ ගුණ සිහි කරන්නේ. ඉතින් මේ විදිහට ගොඩා පින්දහම් රැස් කරලා ශ්‍රද්ධාවෙම ඉඳලා තුනුරුවන් ගුණ සිහි කරලා බුද්ධානුසතිය මිහිත පැහැදිලා ඇය සෝහන් වුණා. එයා චුත වුණා, එයා එයා මැරුණා, මැරිලා ගිහිල්ලා තවතිසා ඉපදුනේ අදටත් ඉන්නවා. ඒතකොට හිතන්නකෝ දෙව්ලොවම මාර්ග බලලාභී අය කොච්චර ඉන්නවද කියලා. මේ තවතිසා දිව්‍ය ලෝකයේ ආයුෂ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. එතකොට එච්චර කාලයක් ඉන්නවනේ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා මේ සිද්ධිය වෙලා අවුරුදු 2600යි. ඉතින් ඒ නිසා කාට හරි සුගති රැකවරණයකට යන්න පුළුවන් වුණොත් ඒක සුළුපට දෙයක් නෙවෙයි. අද කාලේ හැටියට දෙව්ලොව යනවා කියන එක නම් සුළු දෙයක් මේ සුළු දෙයක් නන් නෙවෙයි පින්වත්නි. ඒ කියන්නේ මිනිසුන්ගේ හිත් ගොඩාක් නපුරටම යොමු වෙලා තියෙන්නේ. ඒ වගේම පිනක් කළත් ඒක පින කිලිටි වෙන විදිහට තියෙන්නේ. මොකක් හරි හිත් ඇවුලක් ඊළඟට මොන හරි නොහොඳ නෝකඩු ඊළඟට ඒ වගේ දේවල් වලින් කිලිටි වෙනවා. ඊළඟට තමයි ගොඩාක් අය දන් දෙන්න ආසයි. දන් දුන්නට චරිතේ හරි නෑ. එයාලගේ චරිතයේ දෝෂ තියෙනවා. ඒතකොට අර පින කිලිටි වෙනවා. ඉතින් ඒ නිසා අද කාලේ පහන්සිතකින් පිනක් කරගෙන සුගති රැකවරණේ සරසා ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසයි මේ දෙව්ලොව මේ අපා සතරාපායේ විස්තර කියලා දෙන්නේ මේකට නම් වැටෙන්න එපා, පව් කරන්න එපා කියලා. සුගති රැකවරණේ ගැන කියලා දෙන්නේ කුසල් කරපල්ලා, පින් කරපල්ලා ඊළඟට තමයි මේ උතුම් ධර්මය අවබෝධ කරපු අය දෙව්ලොව ඉපදිලා ඉන්නවා කියලා. ඉතින් ඒ නිසා ගොඩාක් කුසල් දහම් රැස් කරගන්න පින් දහම් රැස් කරගන්න ඒ වගේම දිව්‍යාංගනාවක් ඉන්නවා මුගලන් මහරහතන් වහන්සේට මොන කියුණා සුනන්දා සුනන්දා ඒත් අර විදිහටම බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ගොඩාක් පින් කරගත්ත කෙනෙක් රජගහ නුවර හිටපු උපාසිකාවක් ඈත් සතර පෝයටම සිල් ගත්තා. හැබැයි ඉතින් පුදුම වැඩි කියන්නේ අපිට මෙච්චරම මුණ ගැහෙන්නේ ඉතින් කාන්තාව තමයි. දිව්‍යාංගනාවමයි මොන ගැහෙන්නේ. දැන් මාත් මේ ආශාවෙන් ඉන්නවා අනේ දිව්‍ය ලෝකෙ ඉපදුන පිරිමි කෙනෙක් හොයා ගන්න ඕන කියලා. දැන් බලමු ඉතින්. ඒ කියන්නේ මේ බලන්න හතර පොයට සිල් අරන් තියෙන්නේ උපාසිකාවෝ. දැන් අදත් එහෙමනේ. පන්සලක බණ මඬුවක් බලන්න. අසපුවක උනත් දහම් සභා මණ්ඩපයක් බලන්න. වැඩිපුරම කාන්තාවෝ. ඊළඟට ශ්‍රම දානකට ගියොත් බලන්න වැඩිපුරම කාන්තාවෝ. චෛත්‍ය වන්දනා බෝධි වන්දනාවක් බලන්න. වැඩිපුරම කාන්තාවෝ. ඊට පස්සේ පින්කම් වලට ආධාර උපකාර කිරීම බලන්න වැඩිපුරම කාන්තාවෝ. ඉතින් ඒ නිසා මේ දිව්‍ය ලෝකත් පිරීලා තියෙන කාන්තාව. ඉතින් කවුරු හරි පිනක් දහමක් කරලා එක දෙවියෙක් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ දිව්‍ය අප්සරාව විදිහින් ලක්ෂ ගාණක් ඔහුව පිරිවරා ගන්නවා. ඔන්න දිව්‍ය ලෝකයේ විස්තරي. ඉතින් ඒ නිසා දැන් සුනන්දාත් ඒ විදිහට හතර පොයට පින් ගණන් හැබැයි මේ අය සෝහං. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දැන් අපි ඔය එක දෙවියෙක් දිව්‍ය අප්සරාවෝ ලක්ෂයක් පිරිවරා ගන්නවා කියනකොට අර අපිට අර විහිළුවක් එක්ක වගේ හිනාවක් යනවනේ. ඒ වුණාට දිව්‍ය ලෝකේ එහෙම නෙවෙයි. ඒ දෙවියා කිව්වොත් දිව්‍ය අප්සරාවන්ට මම බ්‍රහ්මචාරී මගේ ඇඟවත් අල්ලන්න එපා කියලා ඒ දෙවියා අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් ඉන්නවා අර දිව්‍යාංගනාව ඇඟට අත තියන්නේවත් නැහැ. ඒ වගේම 3 කෝටි 60 ලක්ෂයක් අවුරුදු ඒ දිව්‍යංගනාව ඉන්නවා වෙන දෙවියෙක් හිතෙන් පතන්නෙත් නැහැ. පුදුම සහගතයි දිව්‍ය ලෝකේ. දැන් එක දෙවියෙක් ඉපදිලා තියෙනවා අඟුලිමාල මහරහතන් වහන්සේට කිරිබතකුයි ඌරු මසකුයි පූජා කරලා. ඒ දෙවියත් දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ එය සෝතාපන්න කිච්ච කෙනෙක්. දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ රත්තරන් ලියවැල් වගේ ලස්සන දිවියංගනාව හැට දහක් ඔහු වෙනුවෙන් පහළ වෙලා තියෙනවා. ඒ දෙවිය කිව්වා මම බ්‍රහ්මචාරී ඔබලත් බ්‍රහ්මචාරි වෙන්න. දැන් අවුරුදු 2600ක් ඒ ආශ්‍රය තියෙනවා අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක්. ඔක්කොම බ්‍රහ්මචාරි. ආයි පිරිමි ගැන പ്രേත නැහැ. මේ ඇවිස්සලා මේ කාමාශාවෙන් ඇවිස්සලා මේ දහදුක් විඳින එක තියෙන්නේ මේ මනුස්ස ලෝකේ පෙරේතකම්. ඒ හොඳ බලවත් දෙවියෙක් ආනුභාව සම්පන්න දෙවියෙක් මොන ගැහුණොත් Tamanගේ ගුරු ඇසුරකට දිව්‍ය ලෝකයකදී ගොඩාක් කෙලෙස් යටපවත් කරන්න පුළුවන්. ඇත්තරම දිව්‍ය ලෝකේ අපි දිව්‍ය ලෝකේ සැප මොහොතකින් හරි වර්ණනා කරනවා නම් ඒ වර්ණනා කරන්නේ පංචකාමයේ පිණිස නෙවෙයි. සත්පුරුෂ ඇසුර පිණිස. මේ හොඳටම දන්න දෙයක් හොඳටම තේරෙන දෙයක් නේ පින්වතුනි මේ දිව්‍ය ලෝකේ මාර්ගඵලලාභින් විශාල ප්‍රමාණයක් දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා. දැන් මෙතෙක් කතා කරපු සියලු දිව්‍යාංගනාවෝ මාර්ගඵල ලැබපු අයනි. ඊට පස්සේ මේ විදිහට ගොඩාක් දෙව්ලෝ ඉපදිලා තිබෙනවා. ඊළඟට තව තිබෙනවා දිව්‍යාංගනාවක් දකිනවා මොගලම් මහරහතන් වහන්සේ. ඒ දිව්‍යාංගනාව කළා තින පින තමයි මං අතීත ජීවිතයේදී මිනිස් ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැලඹුණු සිතක් තියෙනවා. හරීම ප්‍රසන්නයි. කෙලෙස් නැහැ. මගේ දෑතීම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පින්ඩ පාතේ පූජා කළා. බුදුරජාණන් වහන්සේට පින්ඩ පාතේ පූජා කළා. ඒතර කොච්චර බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරපු පින මේ දිව්‍යලෝක සතුට විඳිනවා සැප විඳිනවා අර අපදානවල තියෙනවා දැන් අපිට එක දිව්‍ය ලෝකයක් නෙමේ පේන්නේ. ඒ කියන්නේ එක ජීවිතයනේ මැරුණාට පස්සේ දිව්‍ය ලෝක යනවා. සමහර තියෙනවා මේ මෙයා නිවන් දකිනකල් දැන් මේ මේ දිව්‍යාංගනාව සෝවාන් වෙලා කියලා නැහැ. ඒතර සමහර වෙලාවට නිවන් දකිනකල් එක දිගටම සුගති සම්පත්තිය සැලසෙනවා අර බුදුරජාණන් වහන්සේට එක දන් හැන්දක් පූජා කරපු පින් බලයට. පුදුම සහගතයි. ඉතින් ඒ නිසා ඊළඟට තියෙනවා ඊළඟ දිව්‍යාංගනාවක් ඒ දිව්‍යාංගනාව කරලා තියෙන පින තමයි මුගලම් මහරහතන් වහන්සේ තමයි දිව්‍යංගනාවකින් අහන්නේ මෙච්චර සැප සම්පත් කොහොමද විඳින්නේ කියලා. මං අතීත ජීවිතයේදී මිනිසු ලෝකේ මනුස්ස දුවක් වෙලා හිටියා. එදා මං බුදුරජාණන් වහන්සේව දැක්කා. උන්වහන්සේට නොකැළඹුණු සිතක් තියෙනවා. හරිම ප්‍රසන්නයි. කෙලෙස් නැහැ. මගේ දෑතීම බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන පින්ඩ පාතයක් පූජා කළා. මට ලැබුණ ඒ දිව්‍යංගනාවත් බුදුරජාණන් වහන්සේට දානෙ ටිකක් පූජා කරගෙන පින්වතුනි සමේ චිත්තේ සමේ පලං කියලා තියෙනවා. සමසිත පිහිටවාගෙන යම්කිසි දානයක් පූජා කළොත් ඒ ආනිසංසෙම සැලසෙනවා. නිසා අද වුණත් බොහෝම ගෞරවයෙන් බුද්ධ පූජාවක් පූජා කළත් ඒකේ විශාල රැකවරණයක් තියෙනවා. පිටරට හිටපු එක පවුලක් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කතා කරලා තිබ්බා අනේ ස්වාමීනි මිය ගිය ඥාතීන් පෙනිපෙනී දුක්ඛිතෝ බඩගිනි බඩගිනි කියලා කෑග ගහ ඉන්නවා මොකද කරන්නේ කියලා. ඉතින් ඒ එයාලා ඉන්න රටේ ස්වාමීන් වහන්සේලා නැහැ. ඊට පස්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබුණා එහෙනම් මේ බුදු පිළිමයක් තියෙනවා බුදු පිළිමයක් තියෙනවා. එහෙනම් හොඳට බුද්ධ පූජාව පූජා කරලා මියගිය ඥාතින්ට පින් දෙන්න කියලා. ඉතින් එයාලා බුද්ධ පූජාව පූජා කරලා මියගිය ඥාතින්ට පින් අනුමෝදන් කළා. එදා ඉඳලා ඥාතින් පේන්නේ දැක්කද ශ්‍රද්ධාවෙන් අද කාලේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් වඩම්මලා බුද්ධ පූජාව තිබ්බොත් බුද්ධ පූජාවට හිත යන්නේ නැහැ. සංගදානයට තම හිත යන්නේ. නමුත් බුද්ධ පූජාවේ තානි සංස තියෙනවා. බුද්ධ පූජාවේ තානි සංස තියෙනවා. ඉතින් ඒ නිසා මේක සුළු දෙයක් නෙමෙයි පින්වත්නි. පහන් සිත තියෙන්න ඕන. මේ මේ කතා ඇසුරින් පිනේ විපාක තියෙනවා. පොඩි දෙයක් කළත් මෙහෙම ආනිසංස එනවා කියලා ආනිසංස ගැන හොඳට කල්පනා කරන්න ඕන. ඉතින් මේවා තේරුම් අරන් ඔබගේ ජීවිතේ ගොඩාක් පින් වලින් කුසල් වලින් දියුණු පවුණු කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා එක හිතින් සෙත් ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද දවසේ දිවසින්දුට දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ කොරියාවේ සේවයේ නියුතු පින්වත් සම්පත් නිහල් මහත්මයා සහ නිරෝෂා සඳපා සඳමාලි මහත්මිය විසිනි. ඉතින් මෙයාලගේ විශේෂ බලාපොරොත්තුවක් වෙනවා මේ කොරෝනා වෛරසය ලංකාවේ ලෝකේ පුරා විශාල වශයෙන් මහා ව්‍යසනයක් ඇති කරමින් පැතිර ගියා. ඉතින් ඒ නිසා බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් ජයසිරි මහ බෝධින් වහන්සේගේ ආනුභාවයෙන් දලදා වහන්සේගේ මියුගුණ සෑයේ සේරුවිල ලලාට ධාතුන් වහන්සේගේ ආනුභාව බලෙන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභාව බලෙන් ඒ වගේම බක්කුල මහරහතන් වහන්සේගේ ආනුභාව බලයෙන් මේ වසංගතේ ඒ වගේම අද දවසේ ධර්ම දාණය දුන්න පින් බලයේ අනුහසින් මේ වසංගතේ ලෝකෙන් තුරන් වේවා තුරන් වේවා සියලු දෙනාට මේ මනුස්ස සංහතියට මනුස්ස වර්ගයාට සියලු යහපත රැකවරණයේ සැලසේවා මේ ව්‍යසනේ වහා දුර වේලා සැනසille රැකවරණයේ මිනිසයාට සැලසේවා කියලා අද පින් බලෙන් අපි සිත ප්‍රාර්ථනා කරනවා සියලූම පින් අනුමෝදන් වෙත්වා පින් කැමති සියලු දෙවියන්ට දෙවියන්ගේ දිවි අසීසුරු වඩා වර්ධනය වෙත්වා පුණ්‍යානුමෝදනාවෙන් සතුටු වන දෙවියෝ කොරියාවේ වාසය කරන මේ පින්වත් දරුවන් ඇතුළු ඒ දරුවන්ව ආරක්ෂා කරත්වා මේ ලක් දෙරණ මේ ලෝකේ ආරක්ෂා කරත්වා සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා කියලා පින් පමුණවනවා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ කවුරුත් නම් මේ පරලෝකීය ඥාතින්ටත් මේ පින් අනුමෝදන් වී පරලෝක සැපේ වේවා කියලා පින් පමුණවනවා. ඒ වගේම පරම පූජනීය ගුරු දේවෝත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා කියලා අපි පින් පමුණවනවා. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට පැවිදි අපේක්ෂක දූපතුන්ට ධර්මාවබෝධයට මේ පින් හේතු උපකාර වේවා. ඒ වගේම සම්පත් පුතාගේත් ඒ නිරෝසා දියණියගේත් බලාපොරොත්තුව තමයි ආර්යසේන පියාණන්ටත් කුසුමාවති මෑණියන්ටත් ධනසේන පියාණන්ටත් අනුලාවති මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් දීර්ඝායු සම්පන්නියත් ඒ පවුල්වල සියලුම හිත මිත්‍රාදීන්ට සියලු යහපත රැකවරණේ තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ කරපු පින්බලයෙන් සැලසේවා කියලා ඉතින් ඒ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න මේ පින් හේතුපකාර වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරියාවේ සිටින පින්වත් සම්පත් පුතාටත් නිරෝසා සඳමාලි දුවේනියටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ දරුවන් දෙදෙනාට තුනුරුවන්ගේ ආශිර්වාද දෙවියන්ගේ රැකවරණය මේ පින්වල ආනුභාවයේ සියලු රැකවරණේ ආරක්ෂාව අනාගත ජීවිතේ තුනුරුවන් සරණෙන් සමෘද්ධිමත් වේවා දියුණු පවුණු වේවා සියලු කරදර බාධා දුරු වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා ධර්මාවබෝධයට සසර දුකෙන් නිදහස් වෙන්න මේ පින් හේතුපකාර වේවා කියලා පින් පමුණවනවා ඒ වගේම අපගේ මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍රාදීන්ට ශ්‍රද්ධා රූප වහනේ ලක්විරි ගුවන් විදුලියේ ධර්ම දාන දායකත්ව සපයන සියලු දෙනාට පින් සිදු වේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පින් සිදු වේවා අපි කාටත් පින් දහම් කුසල් දහම් රැස් කරගෙන සුගති රැකවරණයත් සසර දුකෙන් නිදහස් වීමත් අපිට සලසා ගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා තිරුවන් සරණයි නමෝ බුද්ධාය මෙවැනි වටිනා ධර්ම දේශනා නැරමීමට ශ්‍රතා YouTube චනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණු ඔබන්න.